සමාධිය වඩන එක පිළිබඳව අපි තාම කතා කළා නෑ. සිතවිලි නැති ඒ මානසිකත්වය පිළිබඳව තාම කතා කළේ නෑ. සමාධිය ගැන කතා කළා නෑනේ අපි. අපි කතා කරන සිල් ගැන. නේද? ಗುಣ වඩන ඒවා සිල් ගැනනේ කතා කරන්නේ. එතකොට මේක තුලින් සමාධියක් ඇදෙන්න බෑ. සමාධියක් ඇදුනා නම් ඒ ඇදිලා තියෙන සමාධිය නෙමෙයි එක්කෝ අමතක වෙලා, එහෙම නැත්නම් වෙන හරමුණට ගිහිල්ලා සිත හඳුනා ගන්න බැරි වෙලා, එහෙම නැත්නම් නිින්ද ගිහිල්ලා. සමාධියක් වැඩෙන්න බෑ. 100න් ඉන්නවයි කියලා කියන්නේ එයා සිත හඳුරනවා. සිත හඳුරන තාක්කල් සමාධියක් ඇදෙන්නේ නැහැ. සමාධිය කියලා කියන්නේ එයාට එයාගේ සිත හඳුනා ගන්න බෑ. එතකොට තමයි එයාගේ සිත එයාට අඳුනා ගන්න බැරි නම් කර්ම වලට අඳුර ගන්න පුළුවන්ද? බෑ. කර්ම නවතිනවා. ඒකයි සමාධිය ඉන්න කෙනෙකුට කර්ම පරිසම් දෙන්නේ නැත්තේ. පරිසම් දෙන්නේ එයාට සාපේක්ෂව සම්පූර්ණ කර්මය නවතිනවා. 100න් ඉන්නවයි කියලා කියන්නේ එයා සිත හඳුරනවා. ඒ කියන්නේ කර්ම එයාගේ සිත හඳුරනවා. දැන් එළියේ තියෙනවා ප්‍රාදප සංස්කාර ඒ ඔක්කොම සිත අඳුරනවා. ඒ කියන්නේ කර්ම පරිසම් දෙනවා. ඒක අර සමාධිය හරියට අඳුරන්නේ නැති නිසා, හරියට වඩලා නැති නිසා, අර සමාධි සමාධි කියලා ගොඩාක් අහලා තියෙන ඔළුවට දාලා තියෙන ඒකට සාපේක්ෂව මේක සමාධිය අරක සමාධිය කියලා පිටනවා. හැබැයි ඇත්ත සමාධිය ඒක නෙමෙයි. ඇත්ත සමාධියේ ඉන්න කෙනෙකුට කෙනිත්වම එයා දන්නේ කෙනිත්වම දන්නේ ඇයි? සිත නැ සිතින්නේ පණිවිඩය යන්න ඕනේ. සිත බින්දුවන නැවතුනම කොහොමද එයා දන්නේ? එයා රෑදවල් දන්නවද නැහැ? එයා රෑදවල් දන්න බඩගිනි නැහැ. ඇදෙන්න බෑනේ. සිතට නේද බඩගිනි දැනෙන්නේ? ඒ සිතවිලි ඔක්කොම එන්නේ සිතට නේද? සිත නැවතුනම කොහොමද දැනගන්නේ? නිවිච්ච ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒක සමාධියක් නෙමෙයි. නිවිච්ච ස්වභාවයක්. tempat ස්වභාවයක්. වෙන සිතවිලි මොකවත් එන්නේ නැහැ කියන එක අපිට තීරණය කරන්න බෑනේ. එක සෙනෙයකට සිතවිලි ලක්ෂයක් විතර එනවනම් දහයක් එනවනම් මිලියනයක් එනවනම් අනන්ත සිතවිලි පාළ වෙනවා කියලා බුදුහාඳුරම අපට දේශනාවේ දේශනා කරනවා සිතවිලි නැහැ කියලා අපි කියන්නේ කොහොමද? දැන් 100න් ඉන්නවා කියලා කියන්නේ තාම සිත නිවිලා නැහනේ. බිඳුවට ගිහිල්ලා නැහැ 100න් ඉන්නවා කියන්නේ සිත ගැන අපි දැන් බලාගෙන ඉන්නේ. එතකොට 100න් ඉන්න කෙනාගේ සිතය අඳුරනවා නම් තාම සමාධි වෙලා නැහැ. සමාධි වෙලා නැත්තම් සිතවිලි අනිවාර්යයෙන්ම එනවා. හැබැයි සිතවිලි එන බව එයා දන්නේ නැහැ. එක සිතවිල්ලක් කියන්නද? දැන් මම 100න් ඉන්නවා සිත දිහා බලන්න. සිතවිලි මොකවත් ආවේ නැහැ කියලා දැනගන්නව නේද? සිතවිලි ආවේ නැහැ කියන එක දැනගත්තේ සිතවිල්ලක් නෙමෙයිද? සිත දිහා බලාගෙන ඉන්න එක සිතවිල්ලක් නෙමෙයිද? දැන් සිත එක අරමුණක තියෙනවා කියලා අඳුනා ගන්න එක සිතවිල්ලක් නෙමෙයිද? දැන් විවේකයෙන් මම හරියටම සිතට සමවැදිලා ඉන්නේ. ඒක සිතවිල්ලක් නෙමෙයිද? දැන් මධ්‍යම රාත්‍රී වේලාවක මේ කරන්නේ. ඒක සිතවිල්ලක් නෙමෙයිද? තව ටිකෙන් එළි වෙනවයි කියලා සංඥාව පාළ වෙනවා. ඒක සිතවිල්ලක් නෙමෙයිද? අනන්ත අප්‍රමාණ ඇවිල්ලා යනවා. වදින් නැතුව යනවා. වැදිලා යනවා. අපිට ඒක හඳුනා ගන්න බෑ. හඳුනාගන්නේ ඒ වගේ පල්ලෙයා මට්ටමකින් සිතවිලි හඳන්න අපේ ප්‍රඥාව දියුණු වෙලා නැහැ. ප්‍රඥාව දියුණු වෙච්ච කෙනා සමාධිය දකිනවා සිතවිලි තියෙනවා. දැන් සමාධියේ ඉන්න කෙනෙක් අවදි වෙන්න එපා. එයාව අවදි කරන්න බෑනේ. එයා මොකවත් දන්නේ නැහැ. එතකොට දැන් මේක කොහොමද අවදි කරන්නේ? උපකරණ හොයාගෙන තියෙනවද නැහැ. එහෙනම් එයා අවදි වෙන්නේ කොහමද? එයා තුළ සමාධියේ ක්‍රියාකාරීත්වය මෙයාව අවදි කරනවා. එහෙනම් මේක ප්‍රඥායසට විතරක් දකින්න පුළුවන්. ප්‍රඥාවට ගෝචර වෙන ක්‍රියාකාරීත්වය තියෙන එක තුළ. ඒක දැකපු කෙනා තමයි ඒ ක්‍රියාකාරීත්වය කන පිට අරවනවා. නැවත රිනවලට ගෙනියනවා. දැන් සමාධිය රිනවලට ගෙනියන්න දැන් බිඳුවේ ඉන්න එක දැනගන්න එපා. දැනගන්න තකොඳ රිනට යන්නේ. ඒ කියන්නේ ඒක දැනගන්නත් ක්‍රමයක් තිබිලානේ. සමාධියෙන් නැවතුණා. නැවතිච්ච කෙනා කොහොමද ඒක යටට යන්නේ? ධන කියලා ක්‍රමයක් තියෙනවා න ะ ඍණ කියලා ක්‍රමයකුත් තියෙන්න එපායි. එහෙම නේද? ලෝක හැම දෙයක්ම එහෙමනේ. දැන් අපි බිඳුවේ ඉඳලා 1 2 3 4 කියලා උරලා මේ උඩට යනවා. සිතුවිලි ගණනාව ලක්ෂ ගණනකට යනවා. එතකොට මේ ලක්ෂ ගාන සිතුවිලි ඉපදෙන එක එහෙම අඩු කරගෙන අඩු කරගෙන යලා බිඳුවට එනවා. දැන් මේකේ ධන පැත්තක් තිබුණා නම් අනිත් පැත්තේ ඍණ පැත්තක් තියෙන්න එපායි. ඒතකොට ඍණ පැත්තට යන්න බිඳුවේ මම ඉන්නවයි කියන සංඥාව අඳුනගන්න එපායි. දැන් සිත බිඳුවට ගියා. මම දන්නේ. හරි මම දන්නේ. හැබැයි මම බිඳුවේ ඉන්නවයි කියන එක සිත දන්නවද නැද්ද? ඒක දැනගත්තොත් දැන් මම දන්නවනේ මම බිඳුවේ ඉන්නවා කියලා. ඒක දැනගන්න තාම ප්‍රඥාව පාළ වෙලා නැහැ නේ අපට. මම දන්නේ සිත නැවතිලා සිතවිලි නෑ මට මොකක්ද උනේ කියලා මොකවත් දන්නේ මම දන්නේ හැබැයි සිත දන්නවා සිත මේ தත්වෙන් ඉන්න බව. එයා දන්නවා. එයාට බොරු කරන්න බෑ. ඇයි? එයා තාම නිවන් දැකලා නෑ. එයා දන්න නිසා තමයි එයාව එයාට නැවත අවදි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකත් මම දැනගත්තොත් දැන් සමාධිය ඉන්න එකත් මට දැනගන්න පුළුවන් ක්‍රමයක් ඇති වෙනවා. සිත ගැන අපි ඉදිරියට කතා කරනකොට ඒවා කතා කරමු. ඒවා මං හිතන්නේ මේ කාලේදී කතා කළාම අපිට අර ප්‍රඥාවට සම්බන්ධ දේශනා ගොඩාක් කතා කරන්න වෙනවා. චෛතසිකවල තියෙන ඒ ඒ ඒ ඒ සතර මා භූතයගේ ක්‍රියාවලිය. සිතවිල්ලක් නැතුව ඒ පවතින සිතවිල්ලේ ස්වභාවය අපිට මේ දැන් කතා කරන්න සුදුසු නෑ අපිට. ඒක තේරුම් ගන්න ටිකක් ප්‍රඥාව හොඳට තියෙන්න ඕනේ. සිතට නිතරම මුලා වෙන ස්වභාවයක් තියෙනවා. මෝහය තියෙනවා. මේ ස්වභාවය තියෙන නිසා තමයි මේ දවස්වල මේ මේ මෝහය පිළිබඳව කතා කරන්න ඕනේ කියන අදහස ආවේ. නැත්තම් ලෝභයෙන් ඉස්සෙල්ලා තියෙන්නේ. සමීකරණේ තියෙන්නේ ලෝභ, දේශ, මෝහ. ඇයි අපි මෝහ ඉස්සෙල්ලාට අරගෙන මේ දෙක අයින් කළේ? ඉස්සෙල්ලාම මුලාව අයින් කළා තියෙන්න ඕනේ. කමඨාණක් වඩන්න බෑ මුලා වෙනවා. දකින්න දෙයට මුලා වෙනවා. ඇයෙන දෙයට මුලා වෙනවා. මොනාර එකක් ඇවුනාම ඒ අවබෝධයට මුලා වෙනවා. මේ මෝහය ඉස්සෙල්ලා අයින් කරලා ඉන්න ඕනේ. ලෝභයයි ද්වේෂයයි අයින් කරන්න කලින්. මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේක ඉස්සෙල්ලා කතා කරන්න කියලා තීරණය කළා. මේකේ ඒ එක එක දේශනා ටික ඇහුණාම අපට තේරෙනවා මට මුලා වෙන්නේ මම මෙතන. මට වැරදෙන්නේ මෙතන. මට සමාධියක් දැන් තියෙනවා. මට දැන් සමාධියක් වැඩෙනවා. මට සමාධියක් වැඩෙනවා නම් මම සමාධිය දැනගත්තේ කොහමද? ඒ කියන්නේ යාට සමාධියක් නෙමෙයි වැඩිලා තියෙන්නේ. නිවිච්ච ස්වභාවයක් යාට තුල පවතිලා තියෙනවා. හැමදේම දැනෙනවා නම් පරිසරය පිළිබඳ අවබෝධය ආතුල තියෙනවා නම් එයා තුළ සීය පවතිනවා නම් තාම එයා සමාධියට ගිහිල්ලා නැහැ. සමාධියට ගිය කෙනෙක්ගේ හත අරගෙන අඬුවට තියලා මිරිකුවාම පොඩි වෙනවා නියපොත. එයා දන්නේ එයා කෑ ගන්න එයා දන්නේ. සමාධියෙන් අවදි වුණාම කෑ ගන්නවා ඉන්න බෑ. ඇච්චර කැක්කුමයි. සමාධියටපත් වුණාම එහෙම තියෙන්න ඕනේ. උපකරණයකට කාච වලට අමුණුවාම අරකේ සම්පූර්ණ ඉර යන්න ඕනේ. එයා දන්නේ එයා කොයිද ඉන්නේ යාට මොනවද උනේ කියලා එයා දන්නේ ඒ සමාධිය නිවැරදි සමාධිය. ගේ සමාධිය ගොඩාක් අයට නෑ. හැබැයි මේ සමාධිය කියලා දාගත්ත සංකල්පයට සාපේක්ෂව අර නිින්ද ගියා වගේ එකක් වුණාම අර වැඩි බලන සිත සමාධිය වෙලානේ මම පැය ගන්න මම දන්නේම නෑ. හොඳට නිින්ද ගියලා රෙකෝඩ් එකක් තිබුණාම ඒ රෙකෝඩ් එක ඕන් කරලා බැලුවොත් තේරෙන ගොරවනවා. එතකොට එයා දන්නේ සමාධිය නෙමෙයි හොඳටම නිින්ද ගියන් කියලා. ඒ නිින්ද ගිහලා ඇරෙනකොට එයාට මොකුත් මතක නැහනේ. එයා කියන මොකවත් මතක නැ මෙලෝ හතරක් මතක නැ. උන්ටම මේ සමාධියට උන්ටම මේ පීඨයව සිත. අර රෙකෝඩ් එක දාලා බලන සමාධිය ගෙරෙවෙන්නේ නැහනේ. ඒ කියන්නේ සමාධිය නෙමෙයි නිින්ද ගින් තියෙන්නේ මට. ඒ වගේ අනන්ත අප්‍රමාණ දෘෂ්ටි තියෙන අපි තුල. සිතක් සමාධියටපත් වුණත් මොනවද ඊළඟට තියෙන්න ඕනේ? ප්‍රඥාව. දැන් ඊයේ රාදයකට සමාධියටපත් වුණා නම් සමාධියක් තිබුණා නම් අද ඔබ වහන්සේට මේ සෑම දේ තුළම චතුරාර්ය පේන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය පේන්න ඕනේ. හැම දෙයක්ම කමටම් කරගෙන සිත නිවන්න පුළුවන්. ඒ ප්‍රඥායස පාළ වෙන්න ඕනේ. සීලය, සමාධිය, ප්‍රඥාව. සමාධිය තිබුණේ ඊළඟ පියවර මේ ප්‍රඥාව. ඒක නැහනේ. බලන්න අපේ තුල තියෙන මෝහය. මට ප්‍රඥාව තාම නැහැ. මේ හැම දෙය තුළින්ම ඒකින පටිච්ච සම්පදාය පේන්නේ නැහැ. චතුරාර්ය පේන්නේ මේ කියන නාම මට මේ තාම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න ඒ සම්මාවට තාම නැහැ. මේ අවබෝධය ආවොත් මම විශ්වාස කරනවා ඒක සමාධිය නෑ කියන එක. ඒම අවබෝධයක් මට නෑ කියලාවත් මට තේරුම් ගන්න බැරි නම් මම විශ්වාස කරනවා ඒක සමාධිය බව. මට ඇති වෙච්ච එක සම්මා සමාධිය කියන එක මං එක එලාම ස්ථිර වශයෙන් විශ්වාස කළේ. මට මේ සෑම කොලයකින් මේක කියන්න පුළුවන්කම තියෙන නිසා. හැම කොළයකින්ම චතුරාර්ය පේනවා. හැම එකෙම පටිච්ච සමුප්පාදය පේනවා. හැම තැනම නිවන පේනවා. මේ ලෝකේ මේ අධර්මය කියලා එකක් නැහැ. අධර්මයක් ධර්මයේ ලැස වෙනස් කරගන්න පුළුවන්. අකුසල වලින් නිවන් දකින්න පුළුවන්. කුසල වලින් පුළුවන්. කර්මය ගෙවෙන්නනේ තියෙන්නේ. මට වැඩිපුරම තියෙන අකුසල නම් ඒ සේරම ටික ගෙවිලා යන්න හරි යම් දැන් මන් නිවෙන්නේ නැද්ද? මම මොකටද ගෙවන්න තියෙන්නේ අකුසල නම් කුසල් පස්සේ පන්නන්නේ. නැත්තම් මොනවා කරන්නේ? තියෙන එක ගෙවනවා. ගෙවෙන්න නෙවෙයි. තියෙන්නේ මේක ගෙවලා දාන ඉවරයි. නිවන් දකින්නවා. මේ අවබෝධය පාළ වෙන්න එපාය. සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වයේ නාම රූප ඇදෙන ඇති ඒ නාම රූප වලට වටිනාකම් ලැබෙන ඇති ලෝභ දේශ ඇදෙන ඇති ඒකට අනුව සිටිවිලි පාළ වෙන ඇති ඒ සිටිවිලි මම නැවත නැවත මේ පොළවට මේ නාම රූපට අවුවෙන ඇති මේක පේන්න දෙපාය ප්‍රඥාව පාළ වෙච්ච කෙනාට මේ කතන්දර ඔක්කොම පේන්න ඕනේ එතකොට අපි සාදු දෙනවා එයාට ප්‍රඥා පාළ වෙලා. එහෙනම් ඊයේ අරියටම හරි ඒක සමාධියමයි. එයාට සමාධිය වැඩිලා. ඇයි? අද එයා කතා කරන ක්‍රමය වෙනස්. එයාට තේරෙන ක්‍රමය වෙනස්. එයාගේ මානසිකත්වය සම්පූර්ණයෙන් වෙනස්. එහෙනම් ඒ අවබෝධයේ ප්‍රඥාව පාළ වුනේ නැත්නම් අපට සැකයක් තියෙන. එහෙනම් ඒක නිවැරදි සමාධිය නෙමෙයි. කායික සුවයක්, වේදනා සුවයක්, එහෙම නැත්නම් චිත්ත සුවයක් මොනවාරි සුවයක්. ඒක නිවිච්ච ස්වභාවයක්. සමහර විට අර විද්‍යාවේ කියන වගේ තීටා වගේ ලෙවල් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඩෙල්ටා නෙමෙයි. 0 නෙමෙයි. 0 ගිහිල්ලා නැහැ. හැබැයි එකපාර 0 ගියොත් හැම පොතෙම යන්න පුළුවන්. දැන් ඕනේද විනාඩි යන ඇයි එකපාර එකපාර කොළඹ ගිහිලා ආපු මිනිහට නැවත යන්න මැප් එකක් දෙන්න ඕනේද ආයි යනවා දෙපාරක් ගියාම තුන්වෙනි පාර ඇප් දෙක වාගෙන යනවා ඇයි ඒක දැන් යාර බොරුයි එහෙනම් එකපාර සමාධි වෙච්ච කෙනාට නැවත සමාධියන තප්පර 10ක් ඇති. කාච ටික අමුණෝ ටක් ගාලා සමවැදුනාම අරකින් ඉර යනවා. ડોක්ටර්ස්ලා කියන මැරිලා කියලා නෑ. එයා එච්චර දක්ෂයි. හැබැයි පළවෙනි පාර යන්න බෑ. ඇයි යා හරියට ඒක දන්නේ කලින් දන්නේ නෑ. සමාධිය කියන්නේ මොනවද මොන වගේ මම මොකවත් දන්නේ නෑ. පළවෙනි එක යන්නයි අමාරුයි. ඒ සමාධිය අඳුනා ගන්නයි අමාරුයි. ඒ කියන නිරෝධ ගාමිනිත්වයට සිතපත් කරන්නයි අමාරුයි. පත් වුණාට පස්සේ මේක තමයි කතන්දරය කියලා දන්නවා. දැනියාට ප්‍රශ්නයක් නෙමෙයි. අට සමාපත්තියටපත් වෙන්න පළවෙනි වතාවේ හමාරු. ඒක අවබෝධ කරන්නේ ඒක දැනුමට ඒක අත්දැකීම ගන්න පළවෙනි වතාවයි අමාරු. අනිත් හැම මොහොතෙම හරි පාසුයි. එයාට අවශ්‍ය නම් සමවදිනවා. සමවදිලේ සුවෙන් යයි නැයි. ඒක එයා දන්නවයි. මේක තමයි කතන්දරේ. නැවත සමවදිනකොට මේක අරකද නැද්ද කියලා දන්නයි. එයා ඒ ඔරිජිනල් එක දන්නවා. ඒක දන්නේ නැත්නම් සමාපත්තියේ දවසට අට සමාපත්තියටපත් උනා දැන් මොකක්ද දන්නේ මේ දැන් ඒ ධානය වැඩෙන්නේ ඒ කියන්නේ යාපත් වෙලා තියෙන අට සමාපත්තිය නෙමෙයි. එක්කෝ නිින්ද ගිහිල්ලා නැත්තම් කායික සුවයක් වේදනා සුවයක් මොනවාරි සුවයකට සමවැදලා ඒක හරක කියලා හිතාගෙන ඉන්නවා. එක සැරයක් අපි යම්කිසි ආහාරයක් දෙනවා මේක පොතු හැරලා තලලා මිරිකල කන්න ඕනේ. මේකට ත්‍රිපෝසා කියලා කියනවා කියලා අපි කියනවා. නැත්තම් සමපෝසා කියලා කියනවා. දැන් ඊළඟ වතාවෙත් ඒක දෙනකොට යට උගන්වන්න ඕනේද? අර එකපාර කාපු මතකේ තියෙන එයා ඊළඟ සැරේ ලස්සන දෙක අදලා කනවා ගුලි අදලා කනවා. ඇයි ඒ රෙකෝඩ් එක තියෙනවා යාට? නිවැරදි සමාධිය දේශනා කරනකොට මගෙත් එක්ක ඔබ වහන්සලා හිඳලා එක වඩන්න. ඒක හරියට සමවදිනකොට මම ළඟ ඉන්න හාමුදුරන්ට කියනවා මේ ඒ හාමුදුරන්ගේ මේ ඇඟිල්ල හොඳට මිරිකන්න කියලා. ඒම මෙන්න මලක් වගේ මොකවත් ඉරියව්වක් නැහැ. ඒ ඒ සමාධියට ඒ තරම් බලයක් වෙන මේ ලෝකේ කිසිම කර්මයක් පරිසන්දෙන්න ඔක්කොම නවතිනවා. භාග්‍යවතුන්සේ දේශනා කරන සමාධිය ඒක. සම්මා සමාධිය. ඒ නිරෝධ වෙච්ච සමාධියක් ඒක. ඒක අර 100න් තියෙන එකක් නෙමෙයි. සමාධිය 100ක් පවතින්නේ නැහැ. එම පවතිනවනේ ඒක ඔරිජිනල් එකක් නෙමෙයි. ඒක චිත්තානුපස්සනාවට සම්බන්ධ එකක්. ඒක අනාර්ය එකක් නෙමෙයි. 100න් පවතින සමාධිය මොකද? චිත්තානුපස්සනාව තුළින් ඇති වෙන සුවයක්. සතර සටිපට්ඨාන ඒක වරදක් නෙමෙයි. හැබැයි අරක නෙමෙයි. හොඳ වෙලාවට කලින් ඒවා දැනගෙන හිටියේ. නැත්නම් ඔබ වහන්සේට සමාධි වැදුනායි කියලා අපි සාදුකාර දීලා දැන් ඔබ වහන්සේට පාව අඩෙලනවා අපි. ඒක වැඩිච්ච කෙනෙක් කියලා. ඒක වැඩිලා නැහැ. ඒ වැඩුණාද නැද්ද කියලා අපි දන්නවා. ඒ අහුවෙලා ඉන්නවයි කියලා කියන්නේ සමාධිය නෙමෙයි. සමාධියේදී එහෙම තේරෙන්නේ නැහැ. මම මේ මුලා වෙලා නම් මම මේ සුවේට අහුවෙලා ඉන්න කියලා එහෙම තේරෙන්නේ නැහැ. සමාධිය එහෙම එකක් එන්න බෑ. එහෙම එකක් එන්න බෑ. එහෙම තේරෙනවයි කියලා කියන්නේ මේක නිවිච්ච ස්වභාවයක. ඒකනේ අර සිතිවිලි එන්නේ. පොත පාඩම් කරලා පොත ඉගෙනගෙන ආපු ගුරුවරයෙක් නෙමෙයි නිසා මේ මගේ ළඟ බොරු කරන්න බෑ. මගේ ළඟ තියෙන ඔක්කොම ප්‍රැක්ටිකල් නේ. අපට පොත් නෑ, මොකවත් නෑ. අපිට ඔක්කොම දුන්නේ ප්‍රැක්ටිකල්. ඔක්කොම හැම කමටානක්ම ප්‍රැක්ටිකල් තියෙන. ඒ නිසා මේ ඒවා කියනකොට ඒකේ නිවැරදිභාවය, වැරදිභාවය ටග්ගල අපි දන්නවා. ඒ දන්නේ නැත්නම් අපි කියන උත්තරේ දැන් දෙන්න පොඩ්ඩක් ඉන්නක දවසින් දෙකකින් වඩලා ප්‍රැක්ටිස් කරලා ඒක මොකක්ද කියලා දැනගෙන ආවිලා ඊට පස්සේ විස්තර කරනවා. අපේ ආන්දර ඒ කියන කතාව හරි. ඒක එහෙම තමයි වෙන්නේ. ඇයි අනිත් ඒවා වඩපේ අත්දැකීම් තියෙන නිසා මේක ටක් ගාලා අපි වඩලා බලන මොකද්ද මේ කියන කතන්දරය කියලා. අර්පණා සමාධි, කාය සමාධි, වේදනා සමාධි, චිත්ත සමාධි, සම්මා සමාධි මෙම ගොඩාක් සමාධි තියෙනවා. ධානා සමාධි තියෙනවා. ඔක නිවීමක් වෙන්න දෙන්නේ සාමාන්‍ය නිවීමක් මොකක් හරි. ඔව් අර සිත ටිකක් නෙවුනාම අර අනිතක වෙලාවත් ඉතින් පාන්දර වෙලාවක්නේ. ටිකක් අර සීතලට අර නිදි බර ගතියත් එක නිින්ද ගිහිල්ලා නොයා වාගේ අර නිකන් විවේක සුවෙන් ටිකක් අර කායික සුවයත් එක්ක නිකන් දනුනා මොනවාද එකක්. ඒක අර නිකක් අර නිින්ද ගියාත් නෙමෙයි ඈරිලත් නෙමෙයි. සිය තියෙනවා. තියෙන අතර ඇතිවෙච්ච අර මානසිකත්වයක්. අපි හරියට සමාධිය දැකලා නැහනේ. කොපි බීපු නැති මිනිස්සෙකුට අපි කෝපියක් ගැන කියනවා. කැපචුනෝ කියන්නේ මෙන්න මේ වාගේ. කැපචුනෝ කියන්නේ අපි හදන්නේ අරිස්චන්ද්‍ර කෝපි. අන්න ඒ වගේ කෝපි වර්ගයක් කියලා විස්තර කරනකොට දැන් ඇත්තට මේ මනුස්සයාට කැපචුනේ සුවඳයි ඒ රසයි දැනෙනවද? අරිස්චන්ද්‍ර කෝපියකේ රස දැනෙනවද? අර gedara කොටන කෝපියකනේ බීලා තියෙන. මේ මනුස්සයාට ඒකෙන් තමයි අරක තේරෙන්නේ. හැබැයි කැපචුනේ ඇත්තටම බීපු මනුස්සයාට අර gedara කෝපියකේ ඒක තේරෙන අරක තේරෙනවා. ඒක අර අර වගේ එකක් කියලා. ඇයි? අරක දන්නේ නැහැ. ඒ නිසා අර අර නිකන් එකට සාපේක්ෂව අරක හිතෙනවා. ඒක ඔරිජිනල් නෙමෙයි. සමාධිය තියෙන කෙනෙකුට මේ ගොඩාක් දේවල් පාසෙන් තේරෙනවා. ඒ නිසා තමයි සමාධිය වඩන්න සමාධිය වඩන්න කියලා කියන්නේ සමාධිය තුල මාර්ගඵල නැහැ. හැබැයි සමාධිය වඩපු කෙනෙකුට මේ හැමදේම තේරෙනවා. ඒ අඩුපාඩු ටක් ගාලා තේරෙනවා. ටක් ගාලා හදන්න පුළුවන්. තැම්පත් වැඩිනේ. එයාට විනිවිද දකින්න පුළුවන්. සිත තැම්පත් නැති කෙනෙකුට කැළඹිච්ච සිතකට මොකවත් තේරෙන්නේ නැහනේ. කමඨාන වඩන්න බෑ එක ඉරියව්වක ඉන්න බැරි ස්වාමීන් වහන්සේලා කොච්චර ඉන්නද කකුල් ලොල්ලන කතා කරන මේ දේශනාව කියන ගමන් කකුල් එල්ලෙනවා ඇයි ඒක ඉරියව්වක ඉන්න බෑ එක්කෝ මාසයෙන් ආයට පණු බෙහෙත් දීලා නැහැ එහෙම නැත්නම් එක ඉරියව්වක ඉන්න පුරුදු පුහුණු කරලා නැහැ එහෙම නැත්නම් ස්නායු වල දෝෂ තියෙනවා මොනවාරි එකක් තියෙන්න එපා එක්කෝ පණු අමාරුවක් නැත්නම් ස්නායු දෝෂයක් නැත්නම් එක ඉරියව්වක ඉන්න පුරුදු පුහුණු කරලා නැහැ හැබැයි භාවනාව දෙනවා උන්වහන්සේත් භාවනා කරන්නේ කකුල් ලොල්ලොල්ල ඉතින් අරකින් පේනවා උන්වහන්සේ භාවනා යෝගියෙක් නෙමෙයි. භාවනා යෝගියා ගලෙත් තිබ්බා වගේ ඉන්න එපායි. එයා තම්පත් ස්වභාවය එයා වඩපු කෙනෙක් මේ හැම සෛලයකම තම්පත් භාවයේ තියෙන්න එපායි. ඒකෙන් තමයි දැනගන්නේ. එයා වඩපු කෙනෙක්ද නැද්ද කියලා. දේශනා කරනකොට මිනිස්සු බලාගෙන ඉන්නකොටත් ඉරියව්වක ඉන්න බැරි නම් කකුල් මේ গিitar ගන්නවා නේ. එයා මොකද්ද වඩලා තියෙන භාවනා මොකවත් නැහැ. පොතේ දැනුමින් කියන්නේ. ඒක එයාගේ කයෙන් ඔප්පු වෙනවනේ. 100න් ඉන්න එක පැය ගාන වැඩි කරන්න ඕනේද කියලා නෙමෙයි ආන්න ඕනේ. අපේ ආන්දර පැය 24ම ඉන්න ඕනේ නේද කියලා. එතකොට මම ඔව් කියනවා. පැය ගාන වැඩි කරන්න ඕනේ නම් දෙක දැන් 6 කලාම ඉතුරු ටික 100 වඩන්නේ පොලිසියෙන්ද? ඔබ වහන්සේ දවස පුරා සතර ඉරියවෙන් ඉන්න ඕනේ නම් පැය ගාන නෙමෙයි දවසම 100 කරන්න. දවසම 100ක මොකද පැය ගාන. ඒතකොට ඉතුරු ටික වඩන්නේ කවුද? ඒකත් තමන්ගේ රාජකාරියක් නේ. තමන්ගේ කමඨාණක් නේ. තමන්ගේ නිවන් මාර්ගයනේ. කෙලෙස් වලින් සිත පරිස්සම් කරන තමන් වඩන කමඨාණක් නේ. ඇයි ඒක පැය දෙක තුන ආයි පැය පහකට එකට වැඩි කරන්න හදන්නේ? 24කට වැඩි කරන්න. දවස පුරාම ඉන්න සතර ඉරියව්වෙම ඉන්න. පැය ගාණක් වැඩි කළාට කමක් නැද්ද? එතකොට ඉතුරු කාලේ 100න් ඉන්නේ නැහනේ. ඒ කියන්නේ අනාර්ය ප්‍රශ්නයක් නේ. ඒක නිවන් ප්‍රශ්නයක් වෙන්න බෑනේ. ආර්ය ප්‍රශ්නයක් වෙන්න බෑ. ආර්ය ප්‍රශ්නවල දවසේ පැය ගණන් නෙමෙයි වඩන්නේ. සතර ඉරියව්වෙන් දවස පුරාම වඩනවා.